සූදානම් වෙන මොහොත. ඒ ධර්මයේ නැමැති ඖෂධයෙන් සංසාර නැමැති රෝගය සුවපත් කරගන්නට උත්සාහවත් වෙන අවස්ථාවක්. වෙන තුනේ භාග්‍යතුන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙන්නේ ඊටමත් පරම දුර්ලභව. බුද්ධෝත්පාද කාලයක් ලෝකයේ තුල පහළ වීම ඉතාමත් දුර්ලභයි. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පාරමිතා ධර්මයන් බෝධිසත්වයන් බෝධිසත්ව කාලෙදි පෙරුම්දම් පුරනවා කියන එක ලෙහෙසියෙන් කෙනෙකුට සිද්ධ කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉතාමත් අසීරු කටයුත්තක්. ඒ උතුම් පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා ඒ බුද්ධත්වයක් ලබා ගැනීම සඳහා තමන්ගේ මනස මොහු කරන තෙක් ඒ සියලු ප්‍රනිධානයන් පුරලයි පුරලයි කෙනෙක් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නේ. ඒ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරගත්ත උත්තරමයන්න් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන එක තාමත් දුර්ලභ දෙයක්. ඒ උත්තරමයන්න් වහන්සේ නමක් පහළ වුණ කාලෙක මේ ලෝකේ උපදිනවා මිනිසෙක් වෙනවා කියන එකත් තවත් දුර්ලභ කරුණක්. ඒ වගේම මනුෂ්‍ය උත්පත්තියක් ලබාගෙන ශ්‍රද්ධාවක් උපදෝගෙන ඒ උතුම් වූ ධර්මයේ කෙරෙහි කන්‍යමා ශ්‍රවණය කරන්නට ලැබීමත් පරම දුර්ලභ කාරණයක් බවට පත් වෙනවා. එනිසා අද දවසේදී මේ පින්නතුන්ට මේ දුර්ලභ කාරණාවන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ දුර්ලභ කාරණාවන් සම්පූර්ණ වුණ දවසේදී ප්‍රමාද වීම නුසුදුසු දෙයක්. අප්‍රමාදී වීමමයි සුදුසු. කනෝවා මා උපජ්ජගා මේ ලැබුණු ක්ෂණය මේ ලැබුණු මොහොත අතහැර ගන්නට එපා කියලා නිරන්තරයෙන්ම ඒ මහා සරියුත්තරුන් වහන්සේලා වගේ මහෞත්ම ආනන් වහන්සේලා අපිට අවවාද කළේ. ඒ නිසා මේ ක්ෂණය අත්හැරෙන්නට නොදී තම තමන්ගේ ප්‍රතිපදාව තම තමන්ගේ ධර්ම මාර්ගය පැහැදිලි කර ගැනීම පිණිස සත්පුරුෂයන් ලෙස අපි උත්සාහවත් විය යුතුයි. අපි දිගින් දිගටම කාරණාවන් සාකච්ඡා කරගෙන ආවන එක් ධර්මපරියායන් පිළිබඳව අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩයෙන් ආරම්භ කරලා අපි බොහෝ කරුණාකාරණා සමූහයක් සාකච්ඡාවට භාජනය කළා ඊට පස්සේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි සුතමය ඥානය කතා කළේ සුතමය ඥානයෙහි එන අභිඤ්ඤය පරිඤ්ඤය නිर्देशයන් කතා කරලා ඊළඟට පහතබ්බ නිर्देशය අපි කතා කළා. පහතබ්බ නිर्देशයේහිත් අපි මාත්‍රිකා කිහිපයක්ම කතා කළා. එතකොට පංච නීවරණ කතා කළා. ච තණ්හා කාය තණ්හා කායන් හයක් පිළිබඳව කතා කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළේ සත්ත්ව අනුසය ධර්ම පිළිබඳව. සත්‍ය අනුසය ධර්ම පිළිබඳව අපි කතා කරනකොට අපි පැහැදිලි කරගන්නට යෙදුනා ඒ සඳහා අපි යොදාගත්ත මූලාශ්‍රයක් අනුසය ධර්මයන් පැහැදිලි කරගන්නට අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණයට අදාළව අනුසය යමකය. එතකොට ද්විත්වය බැගින් කාරණා පැහැදිලි කරන මේ අනුසය යමකය අපි ඊටාම සංක්ෂිප්තව නැතිනම් ඊටාමත් කෙටි විවරණයකට ලක් කළේ මොකද මේක ඉතාමත් ප්‍රණීත ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වුණත් අපිට කරුණ වශයෙන් මහත් විස්තීර්ණ බවටපත් නොවීම සඳහා අපි තාමත් කෙටියෙන් මේ ගැන කතා කළ යුතුයි කියලා තීරණය කරලා තමයි මේ අනුසය යමකයේ පිළිබඳව අපි සාකච්ඡාවකට භාජනය කළේ. එතනදී අපි කතා කරලා යස්ස කියන මාතෘකාව යටතේ කතා කළා. ඔබට මතක ඇති යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසේවනවා නම් ඔහුට පටිඝානුසය අනුසේවනවාද කියලා අහනකොට යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසේවනවා නම් ඔහුට පටිඝානුසය අනුසේවනවා කියන පිළිතුරයි නැතිනම් ඒ විදිහටයි ඒක නිර්දේශයට ලක්ුණේ ඒ විදිහටයි ඒක විස්තර කිරීමට භාජනය උනේ නමුත් යස්ත කියන ප්‍රශ්නේ නැතිනම් යම් තැනක කියන ප්‍රශ්නේ යෙදිලා එනකොට යම් තැනක කාමරාග අනුසයෙන් අනුසේවනවා නම් සත්ත පටිඝානුසයෝ අනුසේතීති එතන පටිඝානුසය අනුසේවනවාද කියලා අහනකොට ඒ කාරණාවට විසඳුමක් උනේ නැහැ කියන පිළිතුර. යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසේවනවා නම් ඔහුට පටිඝානුසය අනුසේවනවා කියලා උත්තර ලැබුණා. යම් තැනකපත් කාමරාගානුස්සය අනුසේවනවා නම් එතන පටිඝානුස්සය නොයෙදෙන බව අපි කතා කළා. එතකොට ඒකට හේතුව බවට පත් වුණා යම් තැනක කාමරාග අනුසයෙන් අනුසේවනවා නම් ඒ කාමරාග අනුසයෙන් අනුසේවනු ලබන තැන පටිඝානුසය කෙසේවත් යෙදෙන්නේ නැහැ හේතුව තමයි අපි කාමරාග අනුසේ යෙදෙන තැනක් කතා කළා. ඒ තැන තමයි කාම ධාතුවේ වේදනා දෙකක් තියෙනවා සැප වේදනා සහ උපේක්ෂා වේදනා කියලා. මේ සැප වේදනාව සහ උපේක්ෂා වේදනාවෙහි තමයි අපි කතා කළේ මේ කාමරාග අනුසය යෙදෙනවා අනුසය වෙනවා කියලා. එතකොට සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව යම් තැනක නම් එතන දුක්ඛ වේදනාවේ යෙදෙන්නේ නැහැ. පටිඝානුස්සය අනුසය වෙන්නේ පටිඝානුස්සය යෙදෙන්නේ දුක්ඛ වේදනාවේ. එතකොට දුක්ඛ වේදනාවේ පටිඝානුසය යෙදෙනවා නම් අපිට සැප වේදනාවේ සහ උපේක්ෂා වේදනාවේ යෙදෙන කාමරාගානුසයත් පටිඝානුසයත් එක තැනක යෙදෙන බව ගැන අපිට කොහොම කොහෙත්ම කතා කළ නොහැකි. එහෙනම් අපිට කාමරාගානුසය සහ පටිඝානුසය පිළිබඳව ඒ විදිහටයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ යමකයක් විදිහට ඊළඟට නැවත පටිලෝම න්‍යායෙන් ආපහු ප්‍රශ්නයක් අහනවා. යත්වාපන පටිඝානුසය අනුසේති තත්ත කාමරාගානුසය අනුසේති इति යම් තැනක පටිඝානුසය අනුසය වෙනවා නම් එතන කාමරාගානුසය අනුසය වෙනවද? ඉස්සලහුවේ කාමරාගයේ යම් තැනක අනුසය වෙනවා නම් එතන පටිඝය අනුසය වෙනවද කියලා ඒකට නෑ කියලායි කතා කළේ. යම් තැනක පටිඝානුසය අනුසය වෙනවා නම් එතන කාමරාග අනුසයත් අනුසය වන්නේ නැහැ. ඊට පස්සේ යත්ත කාමරාග අනුසය අනුසේති තත්ත මානානුසය අනුසේති යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් එතන ඒ කාමරාගයේ අනුසය වෙන හිතේ මානානුසය යෙදෙන්නට පුළුවන්. මොකද මානානුසය යෙදෙනවා කාම ධාතුවේ යෙදෙන ද්වේෂ වේදනාසු මේ වේදනා දෙකෙහි මානානුසය අනුසය වෙන නිසා කාමරාග අනුසය අනුසය වන තැනම ඒ හිතේම මානානුසයත් අනුසය වීම සිද්ධ වෙනවා. යත්වාපන මානානුසය අනුසේති තත්ත කාමරාග අනුසය අනුසේති යම් තැනක මානානුසය අනුසය වෙනවා නම් එතන කාමරාග අනුසය අනුසය වෙනවාද කියලා අහනවා. යත්වාපන මානානුසය අනුසේති යම් තැනක මානානුසය අනුසය වෙනවා නම් තත්ත රූප ධාතය අරූප ධාතය එත්ත මානානුසය අනුසේති රූප ධාතය අරූප ධාතු කියන මේ තැන් දෙකෙහි මානානුසය අනුසය වෙනවා රූප ධාතු සහ අරූප ධාතු කියන මේ තැන් දෙකෙහි එත්ත මානානුසය අනුසේති මානානුසය අනුසය වෙනවා නොච තත්ත කාමරාග අනුසය අනුසේති නමුත් එතන කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ රූප ධාතු සහ අරූප ධාතුව තුල රූපාවචර සහ අරූපාවචර මට්ටමේදී පංචකාම ගුණික ධර්මයන් පංචකාම ධර්මයන් ලැබෙන්නේ නැති නිසා ඒ මට්ටම උපදවා ගන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන තැනින් නිසා එතන කාමකාගානුසේ යෙදෙන්නේ නැහැ. නමුත් එතන පවස්නා පුද්ගල භාවය නිසා නැතිනම් සැප සහ උපේක්ෂා වේදනාවන් නිසා ඒ තැන්වල යෙදෙනවා මානානුසය කියන මේ අනුසය ධර්මය යෙදෙනවා. කාම ධාතුයා ද්වේෂ වේදනාසු එත්ත මානානුසයෝච අනුසේති කාමරාග අනුසයෝච අනුසේති කාම ධාතුවේ යෙදෙන ද්වේෂ වේදනාසු සැප වේදනාවේ සහ උපේක්ෂා වේදනාවේ මෙතන මානානුසයත් අනුසය වෙනවා කාමරාග අනුසයත් අනුසය වෙනවා කියන කාරණය යෙදෙනවා එතකොට ඒ කාමරාග අනුසයයි මානානුසයයි දෙකම අනුසය වෙන්නේ කාම ධාතුවේ යෙදෙන වේදනාවේ විතරයි රූප ධාතු අරූප ධාතුවේහි කාමරාගංශය අනුසය නොවි පවතිනවා. එතකොට දැන් මේ කාරණාවේදී පැහැදිලි වෙනවා අපි කලින් කතා කළේ පුද්ගලයන් සමග පුද්ගලයන් සමග කියලා කියන්නේ අපි කලින් කතා කළේ අනාගාමී පුද්ගලයෙක් ඊට පස්සේ සකුදාගාමී පුද්ගලයෙක් සෝවාන් පුද්ගලයෙක් සහ පුසජන පුද්ගලයෙක් කියන තැන ඉඳලා දැන් කතා කරන්නේ තනක් පිළිබඳව. කාම ධාතුවේ, රූප ධාතුවේ, මේ විදිහට දැන් කතා කරන්නේ යත්ත කියන තැන ඉඳලා යම් තැනක කියන තැන ඉඳලා. එතකොට මේ විදිහට අපිට කතා කරනකොට රූප ධාතු අරූප ධාතු කියන මේ තැන්වල මානානුසය අනුසය වෙනවා. නමුත් ඒ තැන්වල කාමරාග අනුසය අනුසය වෙනවා කියන එක කතා කරන්නට බෑ. යත්ත කාමරාග අනුසය අනුසේති, තත්ත්ව දිත්ත අනුසය අනුසේති, විචිකිච්ඡා අනුසය අනුසේති ආමන්තා යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් එතනදී දිඨානුසය පවතිනවා ආත්ම දෘෂ්ටිය පවතින්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම විචිකිච්ඡානුසය පවතින්නට පුළුවන්කම තියෙනවා හැබැයි විචිකිච්ඡානුසය යම් තැනක තියෙනවා නම් එතන කාමරාග අනුසය අනුසය වෙනවාද කියලා අහනකොට දුක්ඛාය වේදනාය රූප ධාත්‍යය අරූප ධාත්‍යය එත් විචිකිච්ඡානුසය අනුසයති දුක් වේදනාවෙත් රූප ධාතුවේත් අරූප ධාතුවේත් මෙතන විචිකිච්ඡානුසය අනුසය වෙනවා නොච තත්ත කාමරාගානුසය අනුසයති විචිකිච්ඡානුසය අනුසය උනේ නැති වුණාට එතන කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ විචිකිච්ඡානුසය අනුසය වුණාට කාමරාග අනුසය එතනදී අනුසය වෙන්නේ නැහැ කාම ධාතුවේ දේසු වේදනාසු එත් විචිකිච්ඡානුසයෝච අනුසයති කාමරාග අනුසයෝච අනුසයති කාමදාත්‍රියේ ඇති දෙආකාර වේදනාවෙහි විචිකිච්ඡානුසයත් කාමරාගනුසයත් අනුසය වෙනවා. දැන් මේ කාරණාවෙදිම මේ අදාළ වගේම સંદર્ભයක් නැතිනම් අපි මේක පෙර සාකච්ඡා කළ යස්ස කියන කාරණේ යටතේ යම් කෙනෙකුට විචිකිච්ඡාව උපදිනවා නම් ඔහුට කාමරාගය උපදිනවාද කියලා අපි කතා කරනකොට එතකොට යම් කෙනෙකුට විචිකිච්ඡානුසය පවතිනවා නම් ඔහු පෘතජ්ජනයෙක්. එහෙනම් පෘතජ්ජනයාට කාමරාග අනුසය අනුසය වෙනවා කියලා කතා කළා. අපි ඒක බෙදන්නට ගියේ නැහැ. දුක් වේදනාවේ රූප ධාතු අරූප ධාතුයේ මෙතන විචිකිච්ඡානුසය අනුසය වෙනවා. නමුත් කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ කියන බෙදේ අපි බෙදන්නට ගියේ නැහැ. නමුත් මේ යත්ත කියන එක යටතේ ඒ බෙදේ නැවත බෙදලා දක්වනවා. ඒ කියන්නේ අපි කලින් කතා කළානේ යම් කෙනෙකුට විචිකිච්ඡානුසය අනුසේවනවා නම් ඒ කෙනාට කාමරාග අනුසය අනුසේවනවාද කියලා. එතකොට යම් කෙනෙකුට විචිකිච්ඡානුසය අනුසේවනවා නම් එයාට කාමරාග අනුසය අනුසේවනවා කියලා අපි කතා කළා. එතකොට යම් කෙනෙකුට විචිකිච්ඡානුසය අනුසේවනවා නම් එයාට කාමරාගනුසය අනුසේවනවා කියලා අපි කතා කරපු තැනදී මෙතනදී කතා කරන්නේ යත්ත කියන තැන නිසා යම් තැනක කියන නිසා දුක් වේදනාවේ රූප ධාතුවේදීත් අරූප ධාතුවේදීත් කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ. රූප ධාතුවේදීත් අරූප ධාතුවේදීත් දුක් වේදනාවේදීත් කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ. එතකොට එත්ත විචිකිච්ඡා අනුසය අනුසයටි කාමරාගයේ අනුසය නොවුනට මෙතන විචිකිච්ඡා අනුසය අනුසය වීමේ හැකියාව තියෙනවා කියන කාරණය අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාමදාත්‍ය දේශ වේදනාසු කාමදාත්‍යයේ යෙදෙන වේදනා දෙකෙහි සැප වේදනාවේ සහ උපේක්ෂා වේදනාවේහි විචිකිච්ඡානුසයත් කාමරාගානුසයත් කියන මේ අනුසය ධර්මතා දෙකම අනුසය බවට පත් වෙනවා. යම් තැනක කාමරාග අනුසයත් අනුසය වෙනවා නම් තත්ත භවරාග අනුසය අනුසයති. එතන භවරාග අනුසය අනුසය වෙනවාද කියලා ඊළඟට ප්‍රශ්නේ අහනවා. යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඒ තැන භවරාග අංශය යෙදෙන්නේ නැහැ. හැම තැනකදීම යෙදෙන්නේ නැහැ. යම් තැනක භවරාග අනුසය අනුසය වෙනවා නම් ඒ හැම තැනම කාමරාග අනුසය යෙදෙනවාද කියලා අහනවා. ඒත් යෙදෙන්නේ නැහැ කියලා එක විස්සර්ජණයට ලක් කරනවා. යත් කාමරාග අනුසය අනුසේති තත් අවිජ්ජානුසය අනුසේති යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට අවිජ්ජානුසය අනුසය වෙනවාද කියලා අහනකොට ආමන්තා ඔව් යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් එතන අවිද්‍යානුසයත් පවතිනවා යම් තැනක අවිද්‍යානුසය අනුසය වෙනවා නම් එතන කාමරාග අනුසය අනුසය වෙනවද කියලා අහනකොට දුක්ඛාය වේදනාය රූප ධාතුවේ අරූප ධාතුවේ එත් අවිද්‍යානුසය අනුසයති දුක් වේදනාවේ රූප ධාතුවේ අරූප ධාතුවේ අවිද්‍යානුසය අනුසය වෙනවා නමුත් කාමරාග අනුසය අනුසය වෙන්නේ නෑ කාම ධාතුවේ වේදනා දෙකෙහි සැපසා උපේක්ෂා වේදනා දෙකේ අවිජ්ජානුසයෝච අනුසේති අවිජ්ජානුසයත් අනුසය වෙනවා කාමරාගනුසයත් අනුසය වෙනවා කියලා මේ විදිහට මේ කාරණාව පැහැදිලි කරනවා. එතකොට මේ විදිහටම පටිඝානුසයත් අර අපි කලින් කතා කළ සියලු න්‍යායන් ඔස්සේ අනුසය ධර්මතා පිළිබඳව යත්ත කියන එක යටතේ යම් තැනක කියන එක යටතේ නැවත අර මීට පෙර කතා කරපු සියලුම පරයයන් සාකච්ඡා කරනවා. ඊට පස්සේ නැවත යස්ස යත් යම් කෙනෙකුට යම් තැනක කියන තැන ඉඳලා නැවත කතා කරනවා යම් කෙනෙකුට යම් තැනක කියලා අර පරයයන් දෙකම එකතු කරලා කතා කරනවා මේ ටික හිමීට කතා කළ යුත්තක් වගේම බොහොම අර්ථ පැහැදිලි කරගත යුතු කාරණා ටිකක්. එතකොට ඒ කාරණා ටික යම් කෙනෙකුට හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඔහුට භූමියෙන් සහ ඒ ඒ තැන්වල අනුශය යෙදෙන ආකාරය පිළිබඳව ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පැහැදිලි අවබෝධය නොඑක් මිත්‍යා මතවාදවලට මිත්‍යා දෘෂ්ටීන් වලටපත් නොවීමට හේතුවක් වෙනවා වගේම ඔහුගේ ධර්මඥානයටත් ඒ වගේම ප්‍රතිපදාවටත් බොහොම පහසුවෙන් පිවිසීමට අවශ්‍ය කාරණා සමූහයක් ඒ තුළ කතා කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි අනුශය යමකය ඊටමත් තවදුරටත් ගැඹුරට කතා කරනවා. අපි මේ කාරණාව තුළ ඉඳලා මේ ටික දිගින් දිගටම අපි සාකච්ඡා නොකර අපි අතහරිනවා. නමුත් අනුශය ධර්මයන් ගැන කතා කරනකොට මේ අනුශය ධර්මයන් කියන එකේ අර්ථය පිළිබඳව අපි කතා කළා. අනුශය ධර්මයන්ගෙන් දිත්තානුසය සහ විචිකිච්ඡානුසය කියන එක පුසජන භූමියේදී යෙදෙන දේ. දිත්තානුසය සහ විචිකිච්ඡානුසය. එතකොට කාමරාගානුසයත් සෝවාන් ආර්යයන් වහන්සේට සහ කාමරාගානුසයත් පටිඝානුසයත් සෝවාන් ආර්යයන් වහන්සේටත් සකුදාගාමි ආර්යයන් වහන්සේටත් පවතිනවා කාමරාග අනුසය සහ පටිඝානුසය කියන මේ අනුසය ධර්මයන්. මානානුසයත් භවරාග අනුසයත් අවිජ්ජානුසයත් අනාගාමි ආරයන් වහන්සේට පවතිනවා ඒ අනුසේ ධර්මයන් තුන දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. එතකොට සෝවාන් මාර්ගයෙන් දුර වෙනවා දික්ඛානුසය සහ විචිකිච්ඡානුසය සකදාගාමි මාර්ගයෙන් තුනී භාවයට පත් කරලා අනාගාමි මාර්ගයෙන් දුරු බවට දුරු වෙනවා කාමරාගානුසයත් පටිඝානුසයත් කියන අනුසය ධර්මතා දෙක ඊට පස්සේ අරිහත් මාර්ගයෙන් දුරු වෙනවා මානානුසයත් බවරාගනුසයත් අවිජ්ජානුසයත් කියන මේ අනුසය ධර්මතා ටික අරිහත් මාර්ගයෙන් දුර එතකොට මේ අනුසය ධර්මතාවයන් සමුග්ඝාතයේ පිණිස අනුසය ධර්මතාවයන් දුරු කර ගැනීම පිණිස අපිට අවශ්‍ය වන දර්ශනය කුමක්ද? ඒක තමයි ඊටාම වැදගත් දේ බවට පත් වෙන්නේ. සියලු අනුසය ධර්මයන් දුරු කිරීම පිණිස අපිට අවශ්‍ය වන දර්ශනය නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාමයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා දිට්ඨි ආදී ආදි කොට ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනුසේ ධර්මයේ යම් තැනක සිඳුනේ නැතිනම් ඒ අනුසේ ධර්මයේ නිසා ඕනම අවස්ථාවක ඒ ඵලය ගෙනවිත් දෙන්නට පුළුවන්කම තියෙනවා. කාමරාග ඒ අනුසේ යම් තැනක නම් ඕනම අවස්ථාවක කාමරාගය වැඩිකොට කාමරාගය ඇති කරලීමේ හැකියාව ඒ මට්ටමේදී පවතිනවා. පටිඝානුසය යම් තැනක පවතිනවා නම් පටිඝය ඇතිකොට ව්‍යාපාදයේ ඇති කිරීමේ හැකියාව ඒ තැන පවතිනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ කාම මේ අනුසේ ධර්මයන් දුරු කරන ප්‍රතිපදාවන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. යතාපි මූලේ අනුපද්ද වේ දල්හේ කින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවන් සංහා අනුසේ 97 නිබ්බත්ති දුක්ඛ මිදක්ුණප්පුණං කියලා ගාථාවක දැක්වෙන්නේ යම්කිසි විදිහකින් යථාපි මූලේ අනුපද්දවේ දල්හේ යම්කිසි ගහක මුල අනුපද්‍රිතව දැඩිව තියෙනවා නම් යතහපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ඒ සිඳින ලද ගස නැවත නැවතත් දලුලනවා යම් ගසක මුල දැඩිව උපද්‍රව රහිතව තියෙනවා නම් ඒ ගස සින්දට ඒ ගස ගුණරේව රෝහති නැවත නැවතත් ගලුලනවා. ඒවන් සංහා අනුසයේ 97 අන්න ඒ විදිහටම සංහා අනුසය නොනසූ කල්ලි තණ්හා අනුසය දුරු නොකල කල්හි නිබ්බත්තති දුක්ඛ මිදප්පුණක් පුණා මේ දුක නැවත නැවතත් සකස් වෙනවා මේ දුක නැවත නැවතත් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට යම් තැනක අනුසය නොසිඳුනොත් ඒක හරියට මුල දැඩිසේ හොඳින් ආරක්ෂා සහිතව තියෙනකොට ගස කැපුවා හා සමානයි. එනිසා කෙලෙසේ යටපත් වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් කෙලෙසේ යටපත් වුණාට මූලය කියන එක අනුපද්‍රිතව තියෙනවා නම් ඒක නැවත ඒ කෙලෙසේ උපදවන්නට නැවත ඒ කෙලෙසේ සකස් කරලා දෙන්නට හේතු වෙන දෙයක්. ඒ නිසා මුල සිඳින්නට අවශ්‍ය වෙන ගැඹුරු දර්ශනයක් අපිට අවශ්‍යයි. මතු පිට පෙනෙන මතු පිටට දැනෙන දේ විතරක් නැති කරන බව නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ නොපෙනෙන මුල සමගම ඔසවා දමන මාර්ගයක්. ඒ නිසා අපි කතා කළ යුත්තේ ඒ මුල ඔසවා දමන මාර්ගය පිළිබඳව මුල ඔසවා දමන ප්‍රතිපදාව පිළිබඳව. ඒ මුල ගලවා ඉවත් කරන්නට සුදුසු ධර්මයන් පිළිබඳව අපි බැලුවොත් එහෙම ප්‍රතිපදාව පිළිබඳව අපි බැලුවොත් හැම වෙලාවකදීම අනුසය කියන මට්ටමින් කෙලෙසේ පවතින්නේ ඒ කෙලෙසේ පවත්වන්නට අවශ්‍ය භූමියක් නිර්මාණය වෙන නිසා ඒ කෙලෙසේ පවත්වන්නට යම් භූමියක් අවශ්‍ය වෙන නිසා අපි නිකන් උදාහරණයක් මතක් කළොත් කාමය නැවත නැවතත් පවත්වන්නට කාම ගුණයන් උපකාර වෙනවා කාම ගුණයන් ශේෂ්ත්‍රයේ බවට පත් වෙනවා කාම ගුණයන් ටික නිසා නැවත නැවතත් කාමයේ පවත්වනවා එතකොට දැන් කාම ගුණ නැමැති ශේෂ්ත්‍රයේහි කාමයෙන් නැමැති ඵලදාව ලබා ගැනීම සඳහා අපි වගා කරනවා අන්න ඒ විදිහටම තමයි මේ අනුසය ධර්මයන් බීජයන් අපි යම් ශේෂ්ත්‍රයක තමයි වපුරන්නේ අනුසේ නැමැති මේ බීජ අනුසේ නැමැති මේ මුල් තියෙන යම් ක්ෂේත්‍රයක. ඒ නිසා අපිට මේ ක්ෂේත්‍රය නැති කරන්නට අවශ්‍ය දර්ශනයක්, ක්ෂේත්‍රයේ බිම නැති කරන්නට අවශ්‍ය දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට පේනවා හොඳට මොකද්ද ක්ෂේත්‍රය නැති කරන දර්ශනයේ බවට පත් වෙන්නේ. ක්ෂේත්‍රය නැති කරන දර්ශනයේ බවට පත් වෙන්නේ පින්නතුනේ වෙන මොකක්වත් නෙමෙයි. අපි මේ පර්යාය බොහෝ සීමාවක් ඔස්සේ බොහෝ කරුණාකාරණා ඔස්සේ සාකච්ඡා කරගෙන ආවත් අපිට මේ තැන තියෙනවා කාරණා කිහිපයක් පිළිබඳවයි අපිට දකින්න අවබෝධ කරගන්නට තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස. ඒක ඊට කලින් අපි කතා කළා ච තණ්හා කාය කියලා. තණ්හා කායන් හයක් පිළිබඳව. එතකොට මේ ධර්මතා හය පිළිබඳවයි අපිට නුවණ පවත්වන්නට අවශ්‍ය. කොටින්ම කියනවා නම් අපිට පුළුවන් නම් රූපය නැති කරන්නට ඒ වගේම ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ ධර්මයන් නැති කරන්නට පුළුවන් නම් වෙනතුනේ ඒ නැති කිරීම තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද මේ ධර්මතා ටික තමයි ශේස්ත්‍රය කරගෙන අපි මේ අනුසය නැමැති විජුවට වපුරන්නේ ඒ වගේම කෙලෙසේ නැමැති ඵලය නෙලාගන්නේ එතකොට අපිට මේ ශේෂ්ත්‍රේ නැති කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි රූපය ප්‍රහාණය කළ යුතු වෙන්නේ. සද්දේ ප්‍රහාණය කළ යුතු වෙන්නේ. ගන්ධේ ප්‍රහාණය කළ යුතු වෙන්නේ. රසය ප්‍රහාණය කළ යුතු වෙන්නේ. ස්පර්ශය ප්‍රහාණය කළ යුතු වෙන්නේ. ඒ වගේම ධර්මයන් ප්‍රහාණය කළ යුතු බවට පත් වෙනවා. මේ දේවල් ප්‍රහාණය කරගත යුතුයි ප්‍රහාණය කළ යුතුයි කියනකොට එකපාරටම කල්පනා කරලා මේක වැරදි කියලා තීරණයකට බැස ගන්නට එපා. මොකද මේක ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ රූපය ප්‍රහාණය කරන්නේ රූපය නොදැක ඉන්නවා කියන තැනක නෙමෙයි. රූප ප්‍රහාණය ගැන කතා කරන්නේ රූප නොපෙනෙනවා හෝ රූප බලන්නතුව ඉන්නවා නෙමෙයි. එහෙම වුණොත් ಜಾති අන්ධ පුද්ගලයාත් රූපේ යම් පරමාණකට ප්‍රහාණය කරලා තියෙනවා. එනිසා මේ කතා කරන ප්‍රහාණය රූප නොබලා සිත කරන ප්‍රහාණයක් නෙවෙයි. මේ කතා කරන ප්‍රහාණය කතා කරන්නේ ඊට වැඩිය උත්තරීතර අර්ථ සාධනයක ඉඳලා. ඒ අර්ථ සාධනය තමයි මේක නුවණින් කරන ප්‍රහාණය. නුවණින් ප්‍රහාණය කළ යුතු වෙන්නේ ඇති බවට ගත්ත ධර්මයක් ඇති බවට හමුවන දෙයක්. යමක් දුරු කළ යුතු නම් ඒ දේ අපි ළඟ තියෙනවා නම් තමයි ඒ දේ දුරු කළ යුතුව පවතින්නේ. යමක් ඉවත් කළ යුතු නම් ඉවත් කළ යුතුව පවතින්නේ අපි ළඟ ඇති දේ මිසක නැති දේ නෙවෙයි. එතකොට ඒ ප්‍රහාණය කළ යුතු නම් යමක් ඇස ප්‍රහාණය කළ යුතු නම් රූපේ ප්‍රහාණය කළ යුතු නම් ඒ ප්‍රහාණය කළ යුතුයි කියන වචනේ යොදන්නේ අපි ළඟ ඒක තියෙන නිසා. එහෙනම් තියෙන නිසා කියන එකෙන් අදහස් කරනවා පින්නතුනේ වෙනම කාරණා ටිකක්. ඒ කියන්නේ ඒක පවතින බව අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ රූපය තියෙනවා, ශබ්දය තියෙනවා, ගන්ධය තියෙනවා, රසය තියෙනවා, ස්පර්ශය තියෙනවා. ඒ දේවල් ගැන හිතන්නට පුළුවන්, අරමුණු කරන්නට පුළුවන්, අරමුණු තියෙනවා. අපිට මේ ඔක්කොගම ඇති බවට අද ගොඩනගාගත්ත ලෝකයේ තුලයි අපි ජීවත් වෙන්නේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධම්ම කියන මේ සියලු ධර්මතාවයන්ගේ ඇති බව තුල ගොඩනගාගත්ත එක්ක සැපසහගත බවක් තියෙනවා, එක්ක උපේක්ෂාසහගත බවක් තියෙනවා, එක්ක අපිට දුක්සහගත බවක් තියෙනවා. දුක ගැන කතා කරනකොට දුක දෙආකාරයකින් කතා කරනවා. එකක් තමයි දෝමනස්සය අනිත් එක තමයි දුක්ඛ වේදනාව. දෝමනස්සය කියන දේ කතා කරනකොට මෙතන පටිගය නිස්සිත නැතිනම් පටිඝානුසය වෙනමම කතා කළොත් පටිගය සංප්‍රයුක්ත වෙන දෝමනස්සයක්. පටිගය සහජාතව යෙදෙන තැනක් තියෙනවා. අපි අනුසය කතා කරනකොට කතා කළා මීට පෙර දේශනාවකදී අනුසය සහජාතවත් වෙනවා ආරම්මණය විදිහටත් වෙනවා දෙආකාරයකින් කියලා. එතකොට දෝමනස්සේ දෙආකාරයකින් යෙදෙනවා කොහොමද දෝමනස්සේ දෙආකාරයකින් යෙදෙන්නේ? දෝමනස්සේ යෙදෙනවා ආරම්මන විදිහට යෙදෙන එකකුත් තියෙනවා ඊට පස්සේ දෝමනස්සේ කියලා අපිට ඇති වෙන දෝමනස්ස සිද්දකේ ඇති වෙන දෙයක්ත් තියෙනවා. පටිඝ පටිඝය ඇති ඇසුරු කරගත්ත දෝමනස්ස චිත්තු චිත්තුපාද දෝමනස්ස අකුසල් සිත් දෙකේදී එතකොට දෝමනස්ස අකුසල් සිත් දෙකේදී අපිට සහජාත ලෙස පටිඝානුසේ ඒ සිත් දෙකේ යෙදෙනවා. ඒ වගේම අනිකුත් අවස්ථාවලදී අපිට ආරම්මණයේ වශයෙන් අපි ඒ තැනකදී දෝමනස්සේ විදිහට පටිඝානුසේ අනුසේ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක් වේදනාවත් ආරම්මන විදිහට අපිට පටිඝානුස්සයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කොහෙන් අපි අන්තිමේටම අනුශේයි අනුශේ කියන ධර්මතාව વિશે පැවැත්වුවත් අපි පවත්වලා තියෙන්නේ සැප වේදනාවේ කාමරාගනුසයත් උපේක්ෂා වේදනාවේ කාමරාගනුසයත් ඒ වගේම මේ වේදනාවන්ගේ මානානුසය පවත්වලා තියෙනවා. එතකොට මේ වේදනාවන් ඇතිකල්ලි දිඨානුසයත් අවිජ්ජානුසයත් අපි පවත්ලා තියෙනවා විචිකිච්ඡානුසයත් පවත්ලා තියෙනවා අවිද්‍යානුසයත් පවත්ලා තියෙනවා එතකොට භූමිනානත්වයෙන් නිදිලා සැප සහ උපේක්ෂා වේදනාව ගත්තාම බවරාගනුසේනොත් අනුසය කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේ අනුසය ධර්මතා ටික පිළිබඳව අපි සියලුම අනුසය ධර්මතාවයන්ගේ භාවිත කරලා තියෙනවා අපිට සියලුම අනුසය ධර්මතා යෙදීම සඳහා මොනවද අවශ්‍ය වුනේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම විතරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම විතරයි. රූපාවචර භූමිය, අරූපාවචර භූමිය සකස් කළ දෙන එක ධම්මායතනයේට ධම්මවලට බාර දෙයක්. කාම භූමිය සකස් කළ දෙන දේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට බාර දෙයක්. එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි නැඹුරු වෙලා කාමනිස්සිත රාගයෙන් බැඳෙන එක කාමරාග අනුසය ඇති කරලා දෙන එක අයිති වෙලා තියෙනවා ක්ෂේත්‍රය වෙලා තියෙනවා මේ දේ ඇති කරලා දෙන්නට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහි ඊට පස්සේ ධම්මාරම්මණය කෙරෙහි අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා භව රාග අනුසයත් අවිජ්ජානුසයත් සකස් කරන්නට එතකොට දැන් අපිට පේනවා මේ අනුසේ ධර්මතා ටික ඔක්කොටම මූලය සපයල් තියෙනවා ශේස්ත්‍රේ බවට පත් වෙලා තියෙනවා කුමක්ද මේ ආයතන ටික හරහා ගත්ත අරමුණු ටික කියලා. එතකොට ආයතන ටික හරහා ගත්ත අරමුණු ටික නම් අපිට මේ අනුසේ ධර්මයන්ට ශේස්ත්‍රේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් ආයතන ටික ගන්න අරමුණු ටික තියාගෙන, ගෝචරය තියාගෙන, ශේස්ත්‍රය තියාගෙන අනුසේ දුරු කරනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ ශාසනයේ හේතුව දුරු කරන ශාසනයක් විදිහට සිද්ධ කරන දේ තමයි ශේස්ත්‍රය දුරු කරන එක. ශේස්ත්‍රය ඉවත් කරනවා. ශේස්ත්‍රය ඉවත් කළාට පස්සේ මේ ධර්මයන්ට පවතින්නට තැනක් නැහැ. ශේස්ත්‍රය කෙත ඉවත් වුණාට පස්සේ මේ ධර්මයන්ට පවතින්නට ඉඩක් නැති වෙනවා. ඒ නිසා රූප නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරනවා. නිරෝධය කියලා කියන්නේ රූප නොබලා ඉන්නවා ශබ්ද නාසය ඉන්නවා කියන එක නෙමෙයි. මේ ධර්මයන්ගේ ඇති අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නවා කියන එක. එතකොට යම් ධර්මයක් හටගත්තේ පෙර නොතිබීම නම් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් දැන් ඒක කාමරාග වශයෙන් ඇසුරු කරන්නට බෑ මොකද ඒක කලින් තිබිලා හටගත් එකක් නෙමෙයි. ඒ වගේම ඒක නැවත කවදාවත් ලබන්නට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ බව ප්‍රත්‍යක්ෂ ලෙස අපි අවබෝධ කරලා තියෙනවා. එනිසා දැන් රූපය කෙරෙහි අපිට මේ අනුශේධ ධර්ම එකක්වත් පවතින්නට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව සිඳිලා යථාර්ථයේ තේරුම් ගත්ත නිසා. නමුත් ඒක ඇති බවට අරගෙන බවරාගනුසේ පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. අපි ඒ මානසික මට්ටමේ නිදිලා එකක් එකක් අනුව අපි කතා කරගෙන ගියොත් මේ එක අනුසේ ධර්මයක්වත් අපිට පවත්න්නට ඉඩක් ලැබෙන්නේ නැති මට්ටමට අපිපත් වෙලා තියෙනවා. කාමරාග අනුසය කියන එක හැම වෙලාවකදීම පවත්වන්නේ කාමයේ තීති කාමෝ රජ්‍යති රජ්‍යන තීති රාගෝ කියලා අපි කතා කරලා තියෙනවා කාමනේ වෙන කාමයේ වෙන ස්වභාවය නිසා ඒ වගේම ඇලෙන ස්වභාවය නිසා මේ දෙකම එකතු කරලා කාම රාග කියලා අපි කතා කරනවා පටිඝානුසය කියලා කතා කරනවා ගැටෙන ගැටීම් සහගත බවට එතකොට දෝමනස්සේම නෙමෙයි දෝමනස්සේට වඩා ටිකක් වෙනස් වෙනවා ගැටෙන ස්වභාවය කියන එක පටිඝානුස්සය. මොකද පටිඝානුස්සය නොවන දෝමනස්සයකුත් තියෙනවා. යම් කෙනෙක් මාර්ගයේ වඩනකොට මට තාමත් මාර්ගඵලයකට පත්වන්නට බැරි වුණා නේද කියලා යම් චිත්ත වික්ෂේපයක් නැතිනම් යම් දෝමනස්සයක් හට ගන්නවා නම් ඒක පටිඝානුසේ තියෙන දෝමනස්සයක් වෙන්නේ නැහැ. එතකොට ඒ පටිඝානුසය කියන එකත් මානානුසය කියන එකත් අපිට පවතින්නේ හැම වෙලාවකදීම මානය කියන එක කෙනෙකුගේ මැනීම කියලා අපි වලු විදිහටම කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. හීනමාන, සේයමාන, සදිසමාන, හීන හීනමාන, හීන සේයමාන, හීන සදිසමාන මේ විදිහට සේය හීනමාන, සේය සදිසමාන, සේය සේයමාන මේ විදිහට අපිට නව ආකාරයකට කතා කරන්න පුළුවන්කම තියෙනවා සදිසයක් තුන් ආකාරයයි හීනයක් තුන් ආකාරයි සෙයියක් තුන් ආකාරයකට කතා කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ නව ආකාර වූ මානෙ තුල සහ ඊට වඩා සියුම්ව ගියපු අස්මි වෙමි කියන මේ මානය මම වෙමි කියන මේ මානයත් කියන මේක තමයි මානානුසයේ ඇති ස්වභාවයේ බවට පත් වෙන්නේ ඒ වගේම දිඨානුසය කියලා කියනවා අපි සක්කාය දිට්ඨි මට්ටමට ඇති කරගත්ත දෘෂ්ටි සහගත කෙලෙසේට විචිකිච්ඡානුසය කියලා කියනවා අපි කතා කළා විචිකිච්ඡාවට ඒ වගේම භවරාගනුසය කියලා කියනවා භවරාගයට භවරාගයට කියලා කියන්නේ භවයේ කෙරෙහි ඇති කැමැත්තට රාගය කියන එක පරයයන් දෙකක් ඔස්සේ කතා කරනවා එකක් තමයි කාමරාග අනිත් එක තමයි භවරාග කාමරාගය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහි පවත්වන කැමැති වෙන ස්වභාවය එතකොට ඒකට කියනවා කාමරාගය කියලා. ඒ වගේම රූපාරූප භූමීන්හි පවතින වේදනාවට ඇති කැමැත්තට ස්කන්ධයන්ට කරන තණ්හාවට කියනවා භවරාගය කියලා. එතකොට භවරාගය කියන එක තනි වචනයකින් ගත්තොත් කාමරාගය තියෙන කෙනාටම භවරාගයක් යෙදෙනවා. නමුත් භවරාගය තියෙන කෙනාට කාමරාගය කියන වචනේ කතා කරන්නේ කාමරාගය කියන එක ඕලාරික භාවය නිසා. අවිජ්ජානුසය පිළිබඳව කවුරුත් අපි කතා කරලා තියෙන නිසා අවබෝධයක් තියෙනවා. එතකොට දැන් මෙන්න මේ අනුසය ධර්මතා හතම පවතින්නට හේතු වෙන තැන කාමරාග අනුසය අරගෙන බැලුවොත් කාමරාග අනුසය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු ටිකේ. පටිඝානුසය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු ටිකේ. මානානුසය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ අරමුණු ටිකේමයි. ඇයි එහෙම කියන්නේ? අපි මීට පෙර කතා කරලා තියෙන සූත්‍රයක අස්මීතිතස්ස අවිගතං හෝති. වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ කාටද? මේ ස්කන්ධයන් කෙරෙහි දෘෂ්ටිය ඇති කරගත්ත කෙනාට. එතකොට මානානුසය ස්කන්ධයන් කෙරෙහි වෙමි කියන ස්කන්ධයන් කෙරෙහි යථාර්ථය නොදකින කෙනාට මේ වෙමි කියන හැඟීම ඒ විදිහටම පවතිනවා. ඒ නිසා නැවතත් ඉන්ද්‍රියන්ට බැස ගැනීම සිද්ධ වෙනවා කියන පරයය අපි මීට පෙර සාකච්ඡා කළා. එතකොට අස්මේති තස්ස අවිගතං හෝති වෙමි කියන හැඟීම ඔහුට දුරු නොවි පවතිනවා. ස්කන්ධයන්ගේ යථාභූතය නොදන්නා කම නිසා ස්කන්ධයන්ගේ රැවටෙන කම නිසාම. එතකොට දිත්තානුසය කියලා කියනවා ආත්ම දෘෂ්ටියට ආත්ම දෘෂ්ටිය අපි කතා කරලා තියෙනවා මීට පෙර. රූපය ආත්මවත් කොට ගන්නවා කියලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු ටික තුල ගොඩනගෙන ආත්ම දෘෂ්ටියට විචිකිච්ඡානුසයට පදනම වෙන්නේ ඒ ටිකමයි සැකය කියන කාරණාවට පදනම් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මතා ටික කෙරෙහිම ඇති වැරදි සහගත දැක්ම නිසාම භවරාග අනුසයත් ඒ විදිහටමයි අවිජ්ජානුසයත් ඒ කාරණා ටිකම පදනම් කරගෙන එතකොට ශබ්ද අනුසය ධර්මයන්ටම ක්ෂේත්‍රය සකස් කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි ස්පර්ශ ආයතන 6 හරහා ගත්ත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා ටික. එතකොට අපිට එහෙනම් අනුසය ධර්මයන් දුරු කරන්නට අවශ්‍ය නම් අනුසය සිඳින්නට අවශ්‍ය නම් අපිට මුල සිඳින්නට වෙනවා. මුල සිඳින්නට නම් අපිට සිද්ධ වෙනවා මේ ඇති කරගත්ත ශේස්ත්‍රය නැතිනම් රූප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා මේ හදාගත්ත ධර්මයන් නිරුද්ධ කරන්නේ. නිරුද්ධ කරනකොට අපිට මෙතන යථාර්ථය අවබෝධ කිරීම තුළ උපදින නිරෝධ සංඥාවකුයි ඉපදී යුත්තේ. එහෙම නැතිනම් රූප නැති කරන්නට යෑම හෝ ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති කරන්නට යෑම මාර්ගය නෙමෙයි. නිරෝධ සංඥාවක් නිරෝධ ධර්මයක් උපදවා ගැනීමයි සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. නිරෝධ සංඥාවක් නැතිකම නිසා තමයි මේ දේවල් නැවත නැවතත් ඇසුරු කිරීම සිද්ධ වෙන්නේ. මොකද යථාර්ථයේ තමයි නිරෝධය. නිරෝධය නොදන්නාකම නිසා අපිට ඇති බවට ගෙනල්ලා දෙනකම තියෙනවා. ඇති බවට ඇතිකම නිසා තමයි මේ අනුසය ධර්මතා ටික පවත්වන්නේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙනම් අනුසේ ධර්මතා ටිකේ පැවැත්ම ඇති බවට ගත්ත කාරණා ටික නිසා සිද්ධ වෙනවා නම් අපිට මෙතනදි තියෙනවා දෙ කාරණයක් කරන්නට ඒ තමයි ඇති බවට ගත්ත අරමුණ අපිට වෙනමම දර්ශනයක් ඔස්සේ පෙන්වලා දෙන්න වෙනවා හේතු ටික ඇතිකල්ලි හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වුණ ආකාරය පිළිබඳව තේරුම් කරලා දෙන්නට. එතකොට හේතු නිසා සකස් වන ධර්මය හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුව නැති වුණා කියලා පෙන්වා දෙනකොට ඒ ධර්මයන් කෙරෙහි පැවැත්මක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ ධර්මයන් කෙරෙහි නිරෝධ සංඥාවකුයි අපිට පවතින්නේ. හටගත් ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා. යම්කින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන අවබෝධය අපිට එළඹ සිටිනවා. අන්න ඒ අවබෝධය ඇති කෙනාට අනුසය පවත්වන්නට හේතු නැහැ. කිසිම අනුසයක් පවත්වන්නට හේතු නැහැ. ඒ දර්ශනය යම් පමණකටද ශක්තිමත් වෙන්නේ ඒ පමණට අනුසේ ධර්මයන්ගේ තිබීම සිද්ධ වෙනවා. එනිසා පළවෙනි මට්ටමට ඒ අනුසේ යම් විදිහකටද දකින්නේ ඒ දකින්න කෙනාට දික්ඨානුසයත් විචිකිච්ඡානුසයත් කියන අනුසේ ධර්මතා රළු අනුසේ ධර්මතා දෙක දුර වෙනවා. රළුම මට්ටමේ අනුසේ ධර්මතා දෙක දුර වෙනවා. ඊට පස්සේ යම් මට්ටමකටද දකින්නේ ඒ මට්ටමට ඒ කෙනාට පුළුවන්කම තියෙනවා කාමරාග අනුසයත් පටිඝානුසයත් දුරු කරන්නට. එතකොට කාමරාගානුසය සහ පටිඝානුසය දුරු කරගත්ත කෙනාට තවදුරටත් මේ දර්ශනය සාක්ෂාත් කරනකොට ඔහුට යථාර්ථයෙන් පේනකොට භූතේ භූතේ වූ ආකාරයෙන් පේනකොට ඒ කෙනාට අනිකුත් අනුසය ධර්මතා ටික මොනවද? මානානුසයත් ඒ වගේම දිත්තානුසයත් මානානුසයත් ඒ වගේම භවරාගානුසයත් අවිජ්ජානුසයත් කියන මේ අනුසේ ධර්මතා තුන දුරු වීමටපත් වෙනවා. එහෙම නැතිනම් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙනවා. එතකොට මෙන්න මේ සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කිරීම පිණිස ඔහුට පදනම උනේ සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කිරීම පිණිස පරිසරයේ සකස් වුනේ කුමක් නිසාද? ඔහු තුල ගොඩ නැගුණු දර්ශනය නිසා. තව විදිහකින් කතා කරනවා නම් සලායතන නිරෝධය පිළිබඳව ඇති දැක්ම නිසායි අනුශේ ධර්මතා ටික දුරු කරගන්නට පුළුවන්කම ලැබුණේ. සලායතන නිරෝධය පිළිබඳව ගියපු දැක්මක් නැත්නම් කවදාවත් අනුශේ ධර්මතාවයන් දුරු කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහුට පුළුවන් වෙයි අනුශේ ධර්මතාවයන් යටපත් කරන්නට අනුශේ ධර්මතාවයන් යම් මට්ටමකින් තුනී බවට පත් කරන්නට. ඒ කියන්නේ අනුශේ තියෙනකොට කෙලසුන් යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි බලවත් මට්ටමින් මේක දුරු කරාට පුළුවන් කමක් නැත්තේ නැහැ අර ඊටමත් අනුසහගතව ගියපු කෙලෙස්ේ ඉවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ එහෙනම් නැවත නැවතත් ඒක දලුදාන ස්වභාවයෙන් යුක්තයි ඒ නිසා අපි ක්ෂේත්‍රය දුරු කළ යුතු වෙනවා මේක වැඩෙන මේක පැතිරිලා තියෙන මේ විස බීජේ පැතිරිලා තියෙන මේ මුළු බිමම ඉවත් කළ යුතු වෙනවා ඉවත් වුණ දවසට මේකේ පැවැත්මක් නැති වෙයි අර අපි මේක පෙර කතා කරලා තියෙනවා නැගෙනහිර නැගෙනහිරින් හිරු උදා වෙනකොට නැගෙනහිර බිත්තියේ කවුළුවෙන් වැටෙන ආලෝකය පැසළු දිග බිත්තියේහි පතිත වේ. පැසළු දිග බිත්තිය නැත්තම් පැසළු දිග බිම පතිත වේ. බිම නැත්තම් ජලයක පතිත වේ. ජලයක් නැත්තම් පතිත වීමට දැනක් නැතිකම නිසා අනුපස්තිතව පිහිටා සිටීමට තැනක් නැතිකම නිසා නැති බවට පත් වේ. ඒ නිසා සිද්ධතලයේ වෙන මොකක්වත් නෙමෙයි එළිය නැති කරන්නට යෑම නෙමෙයි පතිත වෙන ශේස්ත්‍රය නැති කිරීම බිම නැති වෙනකොට පතිත වෙන බව පෙනීම නිකම්ම නැති වෙලා තියෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මඟ කිව්වේ ප්‍රතිපදාව පෙන්වන්නේ කෙලෙසුන් භාගයක් දුරු කරන්නට නෙමෙයි මේ කතා කරන විදිහටම අපිට සම්පූර්ණම ක්ලේශ ප්‍රහාණයකට පත් කරන්නට අවශ්‍ය සමච්ඡේද ප්‍රහාණයකට පත් කරන්නට අවශ්‍ය මගයි භාග්‍යවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එතකොට අපි මේ කතා කළේ සත්‍ය ධම්මා පහතබ්බා සත්‍ය අනුසයා කියන කාරණය ධර්මතා හතක් අපි ප්‍රහාණය කළ යුතු කුමක්ද සත්‍ය අනුසය ධර්මයන් කියන කාරණාවයි අපි ඒ විදිහට කතා කළේ. අට ධම්මා පහතබ්බා ධර්මතා අටක් ප්‍රහාණය කළ යුතුයි අට මිච්ඡත්තා ධර්මතා අටක් ප්‍රහාණය කළ යුතුයි මොනවද අට මිච්ඡත්තා මිච්ඡත්ත ධර්මතාවයන් මිච්ඡත්ත නියම ධර්මයන් අටක් තියෙනවා ඒ අට මිච්ඡත්ත ධර්මයන් අපි ප්‍රහාණයකට පත් කළ යුතු වෙනවා මොනවද අට මිච්ඡත්ත ධර්ම මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. එතකොට මෙන්න මේ කතා කරපු මිච්ඡා ධර්මයන් ප්‍රහාණය කළ යුතු මිච්ඡා අට බවට පත් වෙනවා මිච්ඡා අංග අට බවට පත් වෙනවා ඒකට කියනවා අට මිච්ඡත්ත ධර්ම කියලා. ඒතකොට මේ අට මිච්ඡත්ත ධර්මයේ හිතසුකා වහා මේ භවිස්සන්තිති එවං ආසින් සතෝපි අතා අභාවතෝ අසුභාදීසු යේව සුභන්ති ආදී විපරීත පවත්තිතෝච මිච්ඡා ස්වභාවාති මිච්ඡත්ත මිච්ඡත්තයි කියලා කියන්නේ ඇයි කියලා විස්තර කරනවා විපරීත පවත්තිතෝච විපරීත ආදී සංඥාවන්ගේ පැවැත්මෙන් කොහොමද සුභාදී සුභාදීසු යේව අසුභාදීසු ඒව සුභන්ති. අසුභාදී විපල්ලාස ධර්මයන්ගේ අසුභාදී ධර්මයන්ගේ සුභාදී ලෙස පවත්නා විපල්ලාස සංඥාවන් නිසා විපරීත සංඥාවන් නිසා මිච්ඡා ස්වභාවාති මිච්ඡත්තා. මිච්ඡත් ධර්මයන් කියලා කියනවා. මිච්ඡා පස්සති මිච්ඡා මිච්ඡාවා ඒතාය පස්සන්ති තී මිච්ඡා දිට්ඨි. මිච්ඡා වැරදි ලෙස දකිනවා වැරදි ලෙස දකිනවා කියන එක නිසා මිච්ඡා දිට්ඨි කියලා කියනවා. අත අතවා විපරීතා දිට්ඨි මිච්ඡා දිට්ඨිති විපරීත දෘෂ්ටියට කියනවා මිච්ඡා දිට්ඨිය කියලා අයතාව දිට්ඨිති මිච්ඡා දිට්ඨි අයතා දෘෂ්ටියට කියනවා මිච්ඡා දිට්ඨිය කියලා එතකොට මෙන්න මේ විදිහට මිච්ඡා දිට්ඨිය පිළිබඳව විග්‍රහ කරනවා එතකොට දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනකොට සම්මා දිට්ඨිය කියලා කතා කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව තමයි මිච්ඡා දිට්ඨිය ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය. වැරදි දැක්ම, වැරදි දර්ශනය. එතකොට වැරදි දර්ශනය මොකද්ද? අපි ජීවිතයේ හැම මොහොතකම පවත්නා වැරදි දර්ශනයක් තියෙනවා. වැරදි දර්ශනය කියලා කියනකොට අපිට වැරදි දර්ශනය ඒ ඒ තැනට සාධාරණව ඒ ඒ පරයයට සාපේක්ෂව කතා කළ හැකි වෙනවා. අපි කිව්වොත් නිබ්බාණං වා උපනිදාය සබ්බා uppattiyo දුග්ගතින් නිවනට සාපේක්ෂව සියලු උත්පත්තීන් දුර්ගතීන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට manuss ලෝකය අපි දන්නවා manuss ලෝකයේ සුගතියක් හැටියට දේශනා කරනවා. හැබැයි අර වාක්‍යයට අනුව manuss ලෝකයේ දුගතියක්, දිව්‍ය ලෝකයේ දුගතියක්, බ්‍රහ්ම ලෝකයේ දුගතියක්. කොමකට සාපේක්ෂවද? නිබ්බාණං වා උපනිදාය නිවනට සාපේක්ෂව නිවනට සාධාරණව මේ සියලු උත්පත්තීන් සියලු ප්‍රත්‍යත්මවල් දුගතියෙන් හැටියටයි කතා කරන්නේ. එතකොට මේ දේවල් දුගති දුගති දුගති ලෙස දක්වන න්‍යාය මොකද්ද කියලා අපිට නොයතහුනොත් අපි සුගතියක් නැහැ කියලා කියයි. නමුත් අන්න ඒ විදිහටම මිත්‍යා දිට්ඨියත් අපි තේරුම් ගත යුතු වෙන කාරණයක්. මිත්‍යා දිට්ඨිය කියලා කියනකොට ලෝකෙ මිත්‍යා දිට්ඨියක් තියෙනවා. මිත්‍යා දිට්ඨිය, නියත මිත්‍යා දිට්ඨියක් තියෙනවා ලෝකෙ. ඒ නියත මිත්‍යා දිට්ඨිය තමයි මේ ලෝකයේ කර්මයේ කර්මඵලයේ අදහන නුවණ නැති මේ ලෝකේ මේ නත්ති මාතා නත්ති පිතා නත්ති සුගත දුක්ඛත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මේ විදිහට අම්මා තාත්තා නැහැ යහපත් කර්මවල විපාක නැහැ හොඳ නරකවල විපාක නැහැ මෙලෝ නැහැ පරලොව නැහැ මේ ලෝකේ අවබෝධ කොට දේශ ගමනක් ප්‍රාක්‍මණයින් මේ ලෝකේ නැහැ මෙන්න මේ ආදී වශයෙන් ඇතිවෙන මිත්‍යා දෘෂ්ටියට කියනවා නියත මිත්‍යා දිට්ඨි කියලා නියත මිච්ඡාදිට්ඨිය යම් කෙනෙකුට ඇති වෙනවා නම් නියත මිච්ඡාදිට්ඨිය යම් කෙනෙකු විසින් උපදවා ගනු ලබනවා නම් ඒකෙනා යථාබතා නිච්චිත්තං එවං නිරයේ යම්සේ ගෙන යන ලද්දක් බහා තබන්නා වගේ නිරේගාමී වීමට ඒ කාරණේ හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒකට කියනවා නියත මිච්ඡාදිට්ඨිය කියලා. නියත මිච්ඡාදිට්ඨියට සාපේක්ෂව නියත මිච්ඡාදිට්ඨියට සාධාරණව අපිට ලෞකික සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියක්. ලෞකික සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියක්. කර්මයේ කර්මඵලය අදහන නුවණ සම්මා දිට්ඨියක්. කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා අපි ඒකට කියනවා. එතකොට ඒ කුමකට සාධාරණවද මේ දේ සම්මා දිට්ඨියක් කියලා කිව්වේ? ලෞකික සම්මා දිට්ඨියට සාපේක්ෂව ලෞකික සම්මා දිට්ඨියට සාධාරණව මේකට කියනවා මේ නියත මිච්ඡාදිට්ඨියට සාධාරණව නියත මිච්ඡාදිට්ඨියට සාපේක්ෂව මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට ඒ මට්ටම නියත මිච්ඡා දිට්ඨි මට්ටමක්. දැන් මිච්ඡා දිට්ඨිය කියන එක අපිට නියත මට්ටමින් කතා කරන්නත් පුළුවන්, අනියත මට්ටමින් කතා කරන්නත් පුළුවන්. වැරදි දැකීම කියන එකේ මට්ටම මොන මොන තැන්වලින්ද වැරදි දැකීම දකින්නේ කියන එක අපිට කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා විවිධ මට්ටම්වලින්. එතකොට අවිද්‍යාව මූලික කරගත්ත දැක්මක් යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව මූලික කරගත්ත දැක්ම නිවැරදි දැක්මක් වෙන්නේ නැහැ. ඒක වැරදි දැක්මක්. එතකොට යම් තැනක කුසලයේකුත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින ආකාරයක් අපිට කතා කරන්නට පුළුවන් නම් ඒ කුසලයක් ඒ කියන්නේ ලෞකික સિદ્ધ කරන කුසලයක් මිච්ඡාදිත්‍යයක් කියලා කතා කරන්නට පුළුවන් වෙන න්‍යායක් තියෙනවා. මේක වරදවා වටහා ගන්නට එපා. ඊට පස්සේ කියයි ඒකත් මිත්‍යා දෘෂ්ටි ලෞකික කුසලය කියන එකත් මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වා කියලා ලෞකික කුසලයේ මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවා නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය තීරණය කළ යුතුයි මොන මොන සීමාවෙන් මොන මොන න්‍යාය යටතේද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කියලා. යම්කිසි ධර්මකාරණාවක් විග්‍රහ කරගන්නකොට අපි මුලින්ම කතා කළා ඒ පරියාය දත යුතුයි කියලා. එතකොට යම්කිසි තැනක විපල්ලාස සංඥාවක් තියෙනවා නම් ඒ පෙරළුණු සංඥාව විපල්ලාස ධර්මයක්. එතකොට ඒ විපල්ලාස ධර්මය මත පිහිටා ඉඳලා වැරදි දැකීම මත පිහිටා ඉඳලා සිද්ධ කරන සියලුම කටයුතු නිවැරදි කිය යුතු නැහැ. ඒ කරන්නේ ඒක ඒක පැහැදිලි කරන්නේ අපි අර නියත මිත්‍යාදිත්‍යයට සාධාරණ පරයයෙන් නෙමෙයි. ලෞකික සම්මාදිත්‍යයකට කාරණා වන ධර්මයක් අවිද්‍යාව මූලික කරගෙන නම් පැවැත්වුවේ. යථාර්ථය නොදන්නාකම නිසා නම් ඒකත් ගොඩ නැගුණේ. එතකොට ඒ යථාර්ථය නොදන්නාකම නිසා ගොඩ නැගුණු ඒ කුසලයක් මිච්ඡා දිට්ඨියක් කියලා කතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මෙහෙම කිව්වහම බය වෙන්න එපා අපි පින් කළ යුතු පින් කිරීමක් මිච්ඡා දිට්ඨියක් වෙනවා කියලා එහෙම නෙමෙයි කියන්නේ. මේක පින් කරන එක දුරු කරන්න පුළුවන් කමක් මිත්‍යා දිට්ඨි දුරු කරනවා කියලා පින් කරන එක දුරු කරන්න පුළුවන් කමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපිට පින දුරු කිරීම මගට අයිති ප්‍රතිපදාවට අයිති දෙයක් නැහැ. ප්‍රතිඵලයෙන් පිනට තියෙන හේතුව දුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රතිපදාව ලෙස කොහෙදවත් පිනක් නොකළ යුතුයි කියලා කතා කරන්නේ නැහැ. අද ලෝකේ බොහෝ වෙලාවට මේ කාරණාව වර්ධව ගන්නවා. පිනක් එහෙනම් අපි නොකළ යුතුයි පින කියන තැනත් අවිද්‍යාවෙන් නම් උපදින්නේ. එහෙනම් පින කියන එකත් අපිව සසරට අරගෙන යනවා. ඒකත් නොකළ යුතුයි කියලා කෙනෙකු දෘෂ්ටිගත වෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මා මා පුඤ්ඤ භායි සූත්‍රාදී සූත්‍ර දේශනාවල මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත කියලාම දේශනා කරන මහණෙනි මේ පිනට බය වෙන්න එපා කියලා. එතකොට මේ පින කියලා කියන්නේ බය වියුක්තක් නෙමෙයි ඒ තුල නැවත නැවතත් සිදු කළ යුත්තක් නැවත නැවතත් හැසිරිය යුත්තක් පින කියලා කියන්නේ. නමුත් මේ කතා කරන්නේ ආර්ය දර්ශනයකට සාධාරණව ඒ ඒ තැන්වලට සාපේක්ෂ වෙන මට්ටමක් පිළිබඳව. පිනක් ගොඩනගෙන තැනක්, කුසලයේ ගොඩනගෙන තැනක් යම්කිසි වැරදි දැක්මක් අපිට තියෙනවා. ඒ වැරදි දැක්මට අපි කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව මූලික කාරණාව කරගෙන තමයි කාමාවචර කුසලයේ සිද්ධ කරන්නේ. රූපාවචර කුසලයේ සිද්ධ කරන්නේ. අරූපාවචර කුසලයේ සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාව කියන එක විද්‍යාව නෙමෙයි. ඒක අවිද්‍යාව අවිද්‍යාවමයි. නොදන්නාකම නොදන්නාකමමයි. යම් කිසි කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කළා නම් ඒ කර්ම රැස් කර ගැනීම කුසල මූල ප්‍රත්‍යයෙන් සහ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිද්ධ කරගන්න ක්‍රමය පිළිබඳව. එතකොට අවිද්‍යාවෙන් යම් දෙයක් සිද්ධ කරගත්තා නම් ඒකත් නිච්ඡත්ව ධර්මයක්. නිච්ඡත්ව ධර්මයක් කියලා කියන්නේ ඒ ධර්මය වැරදි ධර්මයක්. ඒ ධර්මයේ වැරදි ධර්මයක් කියන එක පිළිබඳව වැරදිවට වටහා ගන්න එපා කියන එක නැවත නැවතත් මතක් කරනවා. එතකොට මේ ධර්මයේ වැරදි ධර්මයක් කිව්වේ ඇයි? ඒ වගේම මේ වැරදි ධර්මයේ පිළිබඳව අපි කෙසේ පිළිපැදිය යුතුද කියන එක පිළිබඳව අපි ඊළඟ දේශනාව තුළදී සාකච්ඡා කරමු. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරගෙන බොහොම වටිනා කුසල ධර්මයක් හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල ලංගරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සියලු කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තියින් මේ ස්ථානාදි ගෘහ තිෂ්ඨකාරක ආදී සියලු දේව ගණ සමූහයත් අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන් මේකින් අනුමෝදන් හතටින් සාධනාවෙන් අනුමෝදන් නිසා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ තලවතුගොඩ දොළලන්දවත්ත පදිංචි නාල්මේ හෙට්ටිහෙවා මහත්මිය බන්දුල වනිගබන්දු මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට එච් එච් සයිමන්ද සිල්වා පියතුමාණන්ට ඩී.එච්. මාගට් විජේසූරිය මෑණියන්ට පියසේන වනිගබන්දු පියතුමාණන්ට සෝමලතා රත්නවීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට අපි මේ වටිනා කුසලය අනුමෝදන් කරනවා ඒ සියලු ඥාතීන් මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්ම ධර්ම දානමය ආනිසංස බලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදුයි කියලා අනුමෝදන් කරන්න.